කතන්දර කියලා දීලා තමයි මේකනතුනේ ඉතින් දුව පුතේ ඔබ දැකලා තියෙනවා මේ සමහර වෙලාවට මිනිස්සු මේ රිලවුම නටනවා කඩ බැඳගෙන නැන්දමගේ කොහොමද ගෙදර යන්නේ කියලා අහනවා නේද කොණ්ඩේ උඩ පීරගන්නේ කොහොමද කියලා තමයි අහන්නේ මූණේ පුයර උලාගන්නේ කොහොමද කියලා තමයි අහන්නේ ගීතෙන් රිලා රාණහමිත් එක්කල බොහොම සම්බන්ධකම් තියෙනවා අපේ පුංචි දුවන පුතාලා දැන් පහයි විනාඩි 45යි හඳුනා ගනිමු අභියෝග. විහෙර විහාර 1000කට සංස්කෘතික අරමුදලෙන් සල්ලි දෙන්න වුණා නම් අහන්න තියෙන ප්‍රශ්නේ ඇයි මීට ඉස්සෙල්ලා මේක කරන්න බැරි වුනේ කියලා. මේ අවුරුදු 1000ක් කරන්න ඊට ඉස්සෙල්ලා 1000ක් කරන්න තිබුණා. ඊට ඉස්සෙල්ලා 1000ක් කරන්න තිබුණා. ඊ අවුරුදු 10 දී පන්සල් 10000කට ආධාර උපකාර ගන්න තිබුණා. ඇයි මේ වතාවේ විතරක් කරන්න පුළුවන් උනේ? ඇයි එන අවුද්ද කරන්න පුළුවන් වෙන්නේ? ඇයි 2017 ඉස්සර වෙක් කරන්න බැරි උනේ? මේ ආධාර මුදල් වෙන කොහෙද ගියාද? අපි ලෝවා මහපායක් ඉදි කරාද? තව නුවන්වැලි සෑයක් ඉදි කරාද? ඒ මොකද ඉදි කළා නෑ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද මේ මුදලට උනේ? ඇයි මීට ඉස්සෙල්ලා වෙහෙර විහාර 1000ක් නෙමෙයි 500කටවත් උදව් කරන්න බැරි වුණේ කියන ප්‍රශ්නේ තමයි මම මෙතන මතු කරන්නේ. මං හිතන්නේ අපේ මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට බාර දෙනවා මං අහන ප්‍රශ්නේ පිළිතුර හොයාගන්න. තිරසර සංවර්ධනයක් තුළින් බලගත් ශ්‍රී ලංකාවක් ಜನಾಧಿಪತಿ ಕಾರ್ಯ ಸಾಧನ ಬಲಕಾಯಿ ಅಧ್ಯಕ್ಷ ವೈದ್ಯ සමන්ත කුමාර කිතරවාරච්චි මහතා මතින් නිදහස් රටක් වෙනුවෙන් ඔබේ ගමේදී ඔබේ නගරයේදී ඔබට එක්වන්න තියෙන සුදුසුම අවස්ථාවයි මේ ශ්‍රී ලංකා පුරාම ගම්මාන 14022ෙම වෙනකොට මද්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ග්‍රාමීය කමිටු ප්‍රජා පොලිස් ඒකකයේ ආරාක්ෂාත්මක වෙනවා ඔබ ඔබේ ගම ඔබේ දරුවන්ව ඔබේ නිවස මතින් නිදහස් කර ගැනීමට සහ ඔබ රටක් විදිහට ඔබේ ලක්ෂණ දායකත්වය ලබා ගැනීම සඳහා ග්‍රාමීය මධ්‍යම නිවාරණ කමිටුව හා එක්ව අපේ රටේ නායකත්වය දෙන්න. මෙය අපේ රටේ මධ්‍යවලින් බේරා ගැනීම සඳහා ඔබට කළ හැකි මහඟු යුතුයකමක්. මතින් නිදහස් රටක් උදෙසා ඔබේ වගකීම ඔබ යුතුයකම ඔබ ඉටු කරනවාද? මතින් නිදහස් රටක් මත්ප්‍රපේ නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකය විසින් ඔබට සිතන්නට යමක්. වෙටි වෙටි නේදක විපුටි වේතක නීවිත බඳු එපා සවස 5යි විනාඩි 47යි. සවස 6ට ඉදිරිපත් කරන අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තලයි මේ. 2018 අයවැය තෙවන වර කියවීම තුනෙන් දෙකක බෞද්ධ ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. ද්‍රවිඩ ජාතික සංධානය රජය සමග එක්ව අයවැයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කරයි. සහිත ප්‍රතිපත්තියක් යටතේ මෙවන අයවැය සකස් කර ඇතේ මංගල සමරවීර අමාත්‍යවරයා කියයි. හම්බන්තොට වරාය චීන ශ්‍රී ලංකා හවු ව්‍යාපාරයක් ලෙස අද සිට ක්‍රියාත්මකයි. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ගැසට් නිවේදනය නිකුත් කරයි. රාජ්‍ය සේවකයන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරේ. මෙවර අපුසු සාමාන්‍ය පෙළ විභාගයේ සියලු කටයුතු සූදානම්. විභාගයේ ලබන අගහරුවාදා. සාදු සාදු සාදු නමෝ